තෙරුවන් සන්නයි සියලු දෙනාටම අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා රාත්‍රී ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ අවසරයි කුකුල්පනේ සුදස්සි ස්වාමින්වහන්සේ අදත් අපි සමග ධර්ම සාකච්ඡාව සහ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙනවා. ඊටාම ගෞරවයෙන් මෙත්සිතින් පාද නමස්කාරක පූර්වක අපි උන්වහන්සේව පිළිගන්නවා අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන ලෙස අපි තම මෙසිතින් මතක් කරනවා ස්වාමීන් වහන්ස අවසරයි දරුවන් සරණයි හැම දිනකටම අද දවසේ අපේ අනුරුද්ධ හාමුදුරුවන්ටත් සහභාගී වෙන්න අවකාශ ලැබීම ගැන අපි සතුටු වෙනවා සුපුරුදු පරිදි අද දවසේ අපි ධර්ම දේශනාව සහ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ අලුත් මාතෘකාවක් ආරම්භ කළා පටිච්ච සමුප්පාදය පිළිබඳ. එහිදී පසුගිය සතියේ අපි කතා කළේ පටිච්ච සමුප්පාදය කියන්නේ කුමක්ද? ඒ වගේම විවිධ පටිච්ච සමුප්පාද දේශනාවන් අතර මේ සංසාර ප්‍රවෘත්තිය සහ නිවෘත්තිය ඒ කියන්නේ සසරේ පැවැත්ම සහ නැවැත්ම පැහැදිලි කරන අවිද්‍යාවෙන් ආරම්භ කොට ජරා මරණ වලින් නිම වෙන හැටියට අංග 12කින් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පටිච්චසමුප්පාද දේශනාව පිළිබඳව තමයි අපේ මූලික අවධානය මේ සාකච්ඡාවේදී යොමු වෙන බව අපි සිහිපත් කළා. ඒ වගේම අවිද්‍යාව කියන්නේ කුමක්ද කියන බව අපි යම් ප්‍රමාණයකට කතා කළා පසුගිය සතියේදී දුක දුකට හේතුව දුකෙන් නිදහස් ඒ සඳහා මඟ කියන මේ චතුරාර්ය සත්‍ය නොදන්නා බව ප්‍රධාන වශයෙන් අවිද්‍යාව හැටියට ධර්මයේ දක්වලා තියෙනවා. ඒ අවිද්‍යාව නිසා අවිද්‍යාව මෝහය කියලා කියන්නේ මනස අඳුරු කරන වසන ගතිය බවත් ඒ අවිද්‍යාව නිසා මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නට පුළුවන් බවත් අපි එහිදී පැහැදිලි කළා. එතකොට එතනින් නිදහස් වෙන්නට අපට ප්‍රඥාව සහ සම්මා දිට්ඨිය තමයි විශේෂයෙන් උපකාර වෙන්නේ. එතකොට අවිද්‍යාව පිළිබඳව අපි එක්තරා දුරකට කතා කළා දුක කියන්නේ කුමක්ද? ඒ දුක පැහැදිලිව නොයටහෙන විදිහට මේ අවිද්‍යාව අපේ මනස අඳුරු කරන්නේ කොහොමද කියන කාරණය. එතකොට එහිදි විශේෂයෙන් අපි සිහිපත් කළා දුක්ඛ වේදනාව අපි කොයි කාටත් ප්‍රකට කාරණයක්. නමුත් ඒ දුක්ඛ වේදනාව දකින්න දකින්න ඒ දුක් වේදනාවන් ඇති වෙන බාහිර හේතු සාධක බැහැර කරන්නට වෑයම් කරනවා විනා සැපය සොයන්නට උත්සාහ කරනවා විනා සැබෑවට දුකෙන් නිදහස් වීමේ මඟක් සොයන්නේ නැහැ. ඒකට හේතුව තමයි දුක හැටියට අපි බාහිර කාරණා දැකීම. එනිසා යම්කිසි කෙනෙකුට දුක පිළිබඳව නිවැරදිව දකිනවා දුක පිළිබඳව සම්මා දිට්ඨිය පහළ වෙනවා ප්‍රඥාව පහළ වෙනවා කියලා කියන්නේ මේ තමන් හැටියට තමන්ගේ ජීවිතයේ හැටියට ආත්මය හැටියට මම හැටියට හඳුනාගෙන ඉන්න මේ පංචස්කන්ධය ඒ කියන්නේ පංචස්කන්ධ කිව්වන් පස්සේ සමස්ත ලෝකයේම තියෙන සියල්ලම පංචස්කන්ධ කියන ගොඩට අපට ගොනු කරන්න පුළුවන්. මේ Taman හැටියට වෙන්කොටගෙන ඉන්න මේ පංචස්කන්ධය පිළිබඳව එහි පවතින දුක්ඛය નિවරදිව දකින්නට පුළුවන් වුණොත් තමයි ඒ තනත්තාට මේ පංචස්කන්ධයෙන් නිදහස් වීමයි දුකෙන් නිදහස් වීම කියන්නේ කියලා හරියට වැටහෙන්නේ. ඒ කියන්නේ බාහිර කාරණයක් දුකයි කියලා දකින තාක්කල් ඒ දුක නැති කර ගැනීමේ උනන්දුවක් තමයි අපට ඇති එතකොට මම ඉන්නවා මම ජීවත් වෙනවා මම පවත්වා ගන්නවා පවත්වා ගනිමින් අර මා වෙත පැමිණෙන බාහිර දුක අඩු කරගන්න. ඉතින් එහෙම කරන තාක්කල් අපි පංචස්කන්ධයෙන් මිදෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ පංචස්කන්ධයම තමයි දුක. එයිද හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන නිසා සියලු දුක්ඛ පීඩාවන්ට පදනම වෙන නිසා පසුබිම වෙන නිසා මේ පංචස්කන්ධයෙහිම සියලු දුක් හට ගන්නා නිසා දැන් දුක්ඛ වේදනාව කියන එකත් මේ පංචස්කන්ධයේම කොටසක් ඒ කියන්නේ වේදනා ස්කන්ධය ඒ නිසා සියලුම දුක්ඛයන් හට ගන්නවා නම් හටගන්නෙත් මේ පංචස්කන්ධයෙහිමයි ඒ වගේම දුක හැටියට හඳුනා ගන්නවා නම් හඳුනා ගන්න තියෙන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳින මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ මේ පංචස්කන්ධයමයි. ඒ නිසා Taman හැටියට මම හැටියට වෙන්කොටගෙන සිටින මේ පංචස්කන්ධ ක්‍රියාවලිය දුක හැටියට පැහැදිලිව දැක ගැනීම තමයි අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වීමයි ප්‍රඥාව පහළ වීමයි කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් දුක අවබෝධ කිරීමේ සම්මා දිට්ඨිය හැටියට හඳුනා ගන්න. ඒ වගේම දුකට හේතුව නොදැකීම අවිද්‍යාවයි. එතකොට යම්තනක විද්‍යාව පහළ වෙනවා නම් ප්‍රඥාව පහළ වෙනවා නම් ඒ දුකෙහි හේතුව පැහැදිලිව දකින්නට ඕන. එතකොට දුක හැටියට අර බාහිර කාරණා දකින තාක්කල් එහෙම නැත්නම් දුක් වේදනාව දකින තාක්කල් එහි හේතු හොයමින් ඒවා අහෝසි කරන්නට තමයි අපි මුළු සසර ගමනේම වෑයම් කරන්නේ. යම් හේතුවක් නිසා දුක් වේදනාව හට ගන්නවා නම් එය දුරු කරන්නට. එතකොට යම් කිසි කෙනෙකුට හරියට වැටහුනොත් ඒ බාහිර දේ නෙමෙයි සැබෑම දුක්ඛයයි කියලා කියන්නේ මේ පංචස්කන්ධයමයි. ඒ අතරිනුත් අපි මේ උපාදාන කරගෙන සිටින මම කියලා තමන් කියලා වෙන්කොටගෙන සිටින මේ පංචස්කන්ධයමයි සමස්ත දුක්ඛයේ මූලය කියන බව යම් කිසි කෙනෙකුට හරියට දැනෙනවා නම් අන්න එතන ඉඳලා ඒ තැනත්තා ඒ දුක ඇතිවීමේ හේතුව සොයන්නට පටන් ගන්නවා උත්සාහවත් වෙනවා. එතකොට මේ පංචස්කන්ධය නැමැති එහෙම නැත්නම් මේ තමන් හැටියට හඳුනා ගන්නා වූ පංචස්කන්ධය මේ උපාදාන කරගෙන සිටිනා වූ පංචස්කන්ධය යලි යලි නිර්මාණය කිරීමේ ප්‍රධාන හේතුව තමයි තණ්හා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හාව තමයි දුක ඇතිවීමේ හේතුව කියලා. නමුත් අර මේ කාරණේ හරියට එහෙම නැත්නම් දුක කියන්නේ කොමක්ද කියලා හරියට තේරුම් නොගන්නා තාක්කල් අපට තණ්හාව දුක ඇති කරන හේතුවක් හැටියට දැනෙන්නේ නැහැ. තණ්හාව කියලා කියන්නේ සැප ඇති කරන හේතුවක් හැටියටයි සාමාන්‍ය ප්‍රත්‍යඥයට වැටහෙන්නේ. ඒ මොකද තමන් කැමති දේවල් ලං කරගන්නට පුළුවන් වෙන්නේ තමන් කැමති දේවල් ආස්වාදනය කරන්නට පුළුවන් වෙන්නේ ඒවා පිළිබඳව අපට උනන්දුවක් ඇති වුණොත් විතරයි එතකොට ඒ කැමති දේවල් ලැබීම කැමති දේවල් අත්පත් කර ගැනීම කැමති දේවල් ආස්වාදනය කිරීම එයම තමයි ජීවිතයේ සැපගෙන දෙන කාරණේ හැටියට ප්‍රතජන සත්වයාට නිරන්තරයෙන් දැනෙන්නේ. එතකොට ඒ තමයි අර දුකට හේතුව තණ්හාවයි කියලා නොවැටහෙන අවිද්‍යාව. දැන් අවිද්‍යාව පැහැදිලි කළේ දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, ඒ දුක දුරු කිරීම නොදැනීම ඒ දුරු කරන්නා වූ මාර්ගය නොදැනීම කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමනේ. එතකොට දුක නොදැනීම වගේම දුකට හේතුවක් අපට වැටහෙන්නේ නැහැ. දැන් අපි බෞද්ධයෝ නිසා කුඩා කාලේ ඉඳලා අපි චතුරාර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා අහලා තියෙන නිසා දුකෙහි හේතුව තණ්හාව කියලා අපි නැවත නැවත අහලා ගැන හිතලා තියෙන නිසා දුකට හේතුව මොකක්ද කියලා අහනකොට එකවරම අපේ මනසට තණ්හාවයි කියන පිළිතුරක් එනවා. ඒ අවබෝධය නිසා නෙමෙයි. ඒ අපේ දැනුම සහ චින්තනය නිසා. ඒ නැවත නැවත අහලා පළපුරුද්ද නිසා, හුරුව නිසා. එතකොට ඒ එබඳු අදහසක් අපේ මනසට ප්‍රත්‍යඥයේ හැටියට එන්නේ සුතමය ඥාන සහ චින්තාමය ඥානය තුලින්. එතකොට යම්කිසි කෙනෙකුට දීර්ඝ කාලයක් උත්සාහ කරලා මේ පංචස්කන්ධය දුකයි කියන කාරණේ වැටහෙන්න වැටහෙන්න තමයි ඒතනත්තාට මේ පංචස්කන්ධය යලි යලි ගොඩනගන්නා වූ තණ්හාව තමයි මේ සමස්ත දුක්ඛයෙහි මූල සාධකයේ හැටියට වැටහෙන්නට ගන්න. එතකොට ඒක තමයි දුකට හේතුව નિවරදිව දැකීම. එහෙම නැත්නම් ඒ දුකට හේතුව පිළිබඳව පවතින අවිද්‍යාව දුරු කිරීමයි කියලා කියන්නේ අර හේතුව හරියට අවබෝධ කරගන්නවා. හේතුව තෘෂ්ණාවයි කියලා අපිට වැටහෙන්නේ දුක හරියට පැහැදිලි කරගත්තොත් විතරයි. එහෙම නැති වුණොත් අපට දැනෙන්නේ දුක් දුරු කිරීමේ මාර්ගය තමයි තණ්හාව හැටියට. ඒ කියන්නේ දැන් Tamanට ආහාර පාන අඩු නම් ඒ ආහාර පාන සොයා ගැනීමේ උත්සාහය උනන්දුවේ පිළිවදව කැමැත්ත ඇති වුණොත් ඒකෙන් තමයි පීඩා අඩු කරගන්න පුළුවන් දුක අඩු කරගන්න පුළුවන්. ගියක් හදා ගැනීමේ තෘෂ්ණාව මතුනොත් කැමැත්ත මතුනොත් ඒක අත්පත් කරගන්නට වීර්ය කළාම ඒතනත්තා තමයි දුක් පීඩා අඩු කරගන්නේ. වාහනයක් ගැනීමේ කැමැත්ත ඇති වුනොත් ඒ කැමැත්තට අනුව කටයුතු කරලා වාහනය ගන්නට පුළුවන් නම් ඒතනත්තා තමයි ගමනාගමනය පිළිබඳ දුක් පීඩාවන් අඩු කරගන්නේ. අන්න එහෙම තමයි අපිට පේන්නේ. ඒකට හේතුව මොකක්ද? අර බාහිර කාරණා අපි දුක හැටියට හඳුනා ගන්න නිසා. යම්කිසි කෙනෙකුට මේ පංචස්කන්ධය එහෙම නැත්නම් මේ තමන් උපාදාන කරගෙන ඉන්න ස්කන්ධ පංචකය තමයි දුක්ඛය කියන එක. දැන් ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය දක්වනකොට කරුණු එකින් එක එකින් එක පැහැදිලි කරලා පැහැදිලි කරලා අවසානට දක්ම සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්ත වශයෙන් ගත්තහම මේ පංච උපාදානස්කන්ධයමයි දුක කියලා කියන්නේ. එතකොට සමස්ත ලෝකයේ ඉරහත තාරකා ගත්තහමත් ඒවත් පංචස්කන්ධයට තමයි අයිති වෙන්නේ. මොකද ඒවා රූපස්කන්ධ. එතකොට අන්‍ය සත්වයින් අන්‍ය පුද්ගලයින් ගත්තහම එහි වේදනා සංඥා සංඛාර විඥාන ආදියත් පවතින. ඒතර අපි නොදන්නා විශ්වයේ තවත් චක්‍රාවාට ගත්තන් පස්සේ ඒවැය ඉන්න සත්වෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ භූත ආදී යම්තාක් වේද ඒ සියල්ලම මේ පංචස්කන්ධ කියන මේ ගොඩවල් පහට බෙදන්නට පුළුවන්. එතකොට අපි පෙර දිනේ සිහිපත් කළා ඒ සමස්තය පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. අපට ප්‍රශ්නේ තියෙන්නේ මේ උපාදාන කරගෙන සිටින පංචස්කන්ධය පිළිබඳවයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. උපාදාන කරගත්තු පංචස්කන්ධය නිසායි අපි නැවත නැවත භවෙන් භවයේ උපදින්නේ. එතකොට එහෙමනම් මේ භවයේ උත්පත්ති ලබා දෙමින් මේ සංස්කාර ක්‍රියාවලිය නිමා වෙන්නට නොදී නැවත නැවත පවත්වමින් හේතු ප්‍රත්‍යයෙන් හටගැනීමෙන් වහා බිඳී යමින් ඉපදීම් බිඳීම් දෙකෙන් නැති වෙන මේ පෙළීම සිද්ධ කරන්නේ මේ පංචස්කන්ධය නැවත නැවත ජනිත වෙන නිසා. එතකොට අන්න ඒ විදිහට දකිනකොට තමයි අපට ඒ දුකෙහි හේතුව තණ්හාව කියලා දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒතරේ බාහිර කාරණා නෙමෙයි අපි ඊටාම සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් මේ පංච උපාදානයම තමයි දුක්ඛය හැටියට හඳුනා ගන්නට වෙන්නේ. ඉතින් ඒ දුක්ඛය කියන එක පැහැදිලි කරගත්තු තරමට අපිට එහි හේතුව පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. ඒ හේතුව තණ්හාව හැටියට. එහෙම නැත්නම් එතෙක් අපිට පෙනෙන්නෙම තණ්හාව තමයි අපිට සැප ළඟා කර දෙන සාධකයේ හැටියට. ඊළඟට තුන්වෙනි කාරණය තමයි දුකෙන් මිදීම නම් නිවන සැපයයි කියන. ඒතර දුකෙන් මිදෙනවා කියලා කියන්නේ අපි දුක හරියට හඳුනා නොගන්න තාක්කල් අපි උත්සාහ කරන්නේ අර බාහිර පීඩාවන්ගෙන් මිදෙන්න. ඒ බාහිර පීඩාවන්ගෙන් මිදීමේ සැපය තමයි හැබැයි සැපේ හැටියට අපිට වැටහෙන්නේ. හැබැයි යම්කිසි කෙනෙකුට වැටහුනොත් මේ පංචස්කන්ධයමයි මේ උපාදාන කරගෙන ඉන්න පංචස්කන්ධයමයි මේ දුක ගොඩනගන්නේ. කියලා හරියට යම් කෙනෙකුට වැටහුනොත් අන්න එතනත්තාට දැනෙන්නට ගන්නවා මේ පංචස්කන්ධය යලි නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කිරීම අහෝසි කිරීම තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. ඉතින් හැබැයි අර දුක කියන්නේ මොකද්ද කියලා හරියට නොයැටෙන තාක්කල් ඒතනත්තාට දැනෙන්නෙම තමන්ගේ පංචස්කන්ධය තමන් උපාදාන කරගෙන ඉන්න පංචස්කන්ධය තමන්ට නැති වෙනවා නම් ඒක තමයි ලෝකේ ලොකුම දුක ලොකුම ප්‍රශ්නය තමන්ට තියෙන සියල්ල අහිමි වීම කියලා වගේ තමයි ප්‍රතඥ අපට දැනෙන්නේ ඒ නිසා තමයි අනිත් ඕනම කාරණයකට අපි කොතෙක් කැප වුණා වුණත් Tamange ජීවිතයට හානියක් වෙනවා නම් එතනදී අර සියල්ල අතහැරලා ජීවිතය රැක ගන්නට සත්‍ය උත්සාහවත් වෙන්න. මොකක් නිසාද මේක නැති වුණොත් ඒක තමයි අපිට තියෙන ලොකුම අලාභය. මේක පවත්ව ගන්න ඕනේ මේක නඩත්තු කර ගන්න ඕනේ මේක රැක ගන්න ඕනේ මේක පරිස්සම් කර ගන්න ඕනේ මොකද්ද අපි උපාදාන කරගෙන තියෙන පංචස්කන්ධය මේ රූපය මේ වේදනා මේ සංඥා මේ සංඛාර මේ විඥාන ඒ ටික කොහොම හරි පරිස්සම් කරගන්න ඒ ටික වෙනස් වුණොත් ඒකට යම් කිසි ගැටලුවක් අර්බුදයක් මතුවුණොත් ඒක තමයි අපිට ලොකුම පීඩාව කියලා අපිට හිතෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට හරියට දුක යනු මේ උපාදාන කරගෙන ඉන්න පංචස්කන්ධයමයි කියලා හරියට වැටහුණොත් අන්න එදාට තමයි එතනත්තාට දැනෙන්නේ මේ පංචස්කන්ධයෙන් නිදහස් තමයි හැබෑම සුවය කියන්නේ. හැබෑම සහනය කියන්නේ. කියලා එතනත්තට දැනෙන්නේ. දැන් අපිට සරල උදාහරණයකින් ගත්තොත් සාමාන්‍ය ලෝකයාට මිල මුදල් කියන්නේ සැපගෙන දීමේ සාධකයක් හැටියට තමයි පෙනෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට වැටහුනොත් එන්නේ මිල මුදල් නිසා තමයි මේ සියලු පීඩා ඇති වෙන්නේ කියලා අන්න එතකොට තමයි ඒතනත්තා මේ මිල මුදල් බැහැර කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් එහෙම කිව්වට ඒක එකපාරට <laughs> වටහා ගන්නට අමාරුයි. අපිට හිතෙන්නෙම නෑ මිල මුදල් නිසා තමයි අපිට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන් වෙන්නේ, අවශ්‍ය පහසුව සකස් කර ගන්න පුළුවන් වෙන්නේ, ලෙඩ දුකට බෙහෙත් ගන්න පුළුවන් වෙන්නේ. කය පවත්ව ගන්න පුළුවන් වෙන්නේ නඩත්තු කර ගන්න පුළුවන් මේ ඔක්කොම කර ගන්න පුළුවන් වෙන්නේ අපිට මිල මුදල් නිසා. ඒක නැති වුණොත් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ වගේ අපිට පෙනෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙකුට ඒක නිසා තමයි මේ සියලු අර්බුද ඇති වෙලා තියෙන්නේ කියන එක තේරුනොත් ඒක බැහැර කරන්නට ඒ තනත්තා ක්‍රියාත්මක වෙනවා. අන්න වගේ ඊටාම දුෂ්කරව වටහා ගත යුතු කාරණයක් තමයි මේ පංචස්කන්ධය තමන් මේ උපාදාන කරගෙන ඉන්න පංචස්කන්ධය දුරු කිරීම තමයි අහෝසි කිරීම තමයි ඒකෙන් මිදීම තමයි සැබෑම සැපේ කියන එක මේක යම් කිසි කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් නම් එතන තමයි ඒතනත්තාට දුක්ඛ නිරෝධය පිළිබඳ සැබෑ විද්‍යාව පහළ වෙනවයි කියලා කියන්නේ අවිද්‍යාව දුරු වෙනවයි කියලා කියන්නේ ඊළඟට මාර්ග සත්‍ය මාර්ගය කියලා කියන්නේ අර දුක නැති කිරීම. දැන් දුක නැති කරනවා කියලා මොකද්ද නැති කරන්න තියෙන්නේ මේ පංචස්කන්ධය නැති කරන්නයි තියෙන්නේ. එතකොට ප්‍රතඥ සත්‍යයට මේක වැටහෙන්නේ ඒක නිකන් තමන්ව නැති කර ගැනීමක් වගේ. තමන්ට මේ විශ්වය තුල තියෙන අනන්‍යතාවය නැති කර ගැනීමක් වගේ. ඒ නිසානේ අපි මීට පෙරත් අර සමහර අවස්ථාවල සාකච්ඡා කළේ දැන් මම කියලා අපි ගොඩනගාගෙන ඉන්නවා යම් යම් සංකල්ප ටිකක්. මම නම් හොඳට සිල් රකින්න කෙනෙක්. මම නම් හොඳට ගුණධම් වඩන කෙනෙක්. මම හොඳට භාවනා කරන කෙනෙක්. එතකොට මං බොරු නොකියන කෙනෙක්. එතකොට මං මස් මාංශ නොකන කෙනෙක්. දැන් මේවෙන් අපිව මම කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා අපි හදාගෙන ඉන්නවා. එතකොට දැන් අපට ඒ මම කියලා හදාගත්තාම යම් අවස්ථාවකදී ඒ මම කියලා හදාගත්තු සංකල්පය බිඳුනොත් එහෙම නිකන් තමන්ව නැත්තටම නැති වුණා වගේ. ඒක තමන්ට ලොකු නින්දාවක්, ලොකු අපහාසයක්, ලොකු චිත්ත පීඩාවක්. ඇයිද මම හැටියට අපි සංකල්පීය වශයෙන් ගොඩනගාගෙන හිටපු සම්මුතිය බිඳිලා ගියා. කයට මුකුත් වෙලා නැහැ. නමුත් කයට මොකුත් වෙලා නැති වුණාට තමන්ගේ සංස්කාරයන්ට තමන් විසින් ගොඩනගපු රූප වේදනා සංඥා සංකාර අර අර තමන් ගොඩනගපු චේතනාව මූලික කොටගත්තු සංඛාරවලටයි දැන් මේ ප්‍රශ්නේ එන්නේ. එතකොට කෙනෙකුට ජීවිත හානි වීම එච්චර ප්‍රශ්නයක් නොවි ඒකට මොන දෙන්න සමහරු ලෑස්තිද සමහරු මං මේකෙන් මැරුණා වුණත් ප්‍රශ්නයක් නැහැ මම මේකට මං ඉදිරිපත් වෙනවා එතකොට ජීවිතයට හානි වුණත් කමක් නැහැ ජීවිතේ නැති වුණත් කමක් නැහැ කියලා හිතන්න පුළුවන් අය ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට තමන් මම හැටියට ගොඩනගපු සංකල්ප ටික බිඳින්නට බෑ. මේකට හොඳම උදාහරණයක් හැටියට එක් අවස්ථාවක අපිට මුණ ගැහුණා එක තරුණයෙක්. එතකොට ඒ තරුණයා දීර්ඝ කාලයක් මස් මාංශ අනුභව කිරීමෙන් වැළකීලා ඉන්නවා. එතකොට ඔහුට යම්කිසි ලේවල ඇති වෙච්ච රෝගී තත්ත්වයක් හේතු කොටගෙන වෛද්‍යවරු කියලා තියෙනවා මස් මාංශ අනුභව කරන්න කියලා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ වෛද්‍යවරු ඔහුට යම් යම් විටමින් වර්ග නියම කළා. නියම කළාට පස්සේ ඒ විටමින් එක ගන්න ඉස්සෙල්ලා ඔහු ටිකක් දැනුගත් කෙනෙක් නිසා අන්තර්ජාලයට ගිහිල්ලා ඒ ඒ ඖෂධයේ නම ගහලා බලනවා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මොනවයින්ද එතකොට ඊට පස්සේ ඒකට මොනවා හරි සත්ව කොටස් සම්බන්ධ නම් ඔහු සම්පූර්ණයෙන් ඒ බෙහෙත ප්‍රතික්ෂේප කරනවා. එතකොට අපිට මුණ ගැහිලා දවසක් කතා බහ කරලා කතා බහ කරනකොට කිව්වා හාමුදුරනේ ජීවිතේ නැති වුණත් මම ඒ වගේ බෙහෙත් ගන්නෙ නැහැ කියලා කිව්වා. එතකොට දැන් මෙතන තියෙන්නේ ඇත්තටම අර බෝසත්වරයෙක් වගේ ජීවිත පරිත්‍යාගයෙන් ಗುಣධම් වැඩිමක්ද එහෙම නැත්නම් අර මම කියලා අල්ලගත්තු සංකල්ප ටික ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයද එතකොට ඒ වගේ කාරණා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. දැන් තවත් උදාහරණයක් අපි ගත්තොත් අපි දැක්කා පහුගිය අවස්ථාවක දලදා මාලිගාව ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් හෝ කවුරු ස්වාමීන් වහන්සේ නමක් ජීවිතේ නැති කරගන්න කටයුතු කළා ඇඟට පෙට්‍රල් වක් කරගෙන ගිනි තියාගත්තා. ඉතින් එතකොට දැන් උන්වහන්සේගේ ඉල්ලීම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වගේ තීරණයකට ආවා. දැන් එතකොට මේක ගොඩාක් දෙනා දැක්කේ අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරපු උත්තම බෝසත් ගුණයක් හැටියට. නමුත් ඇත්තට මෙතන තියෙන්නේ අනුන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීමක්ද මම ගොඩනගපු සංකල්පය ඒකට සාධාරණයක් වෙන්නේ නැතිනම් ඒ වෙනුවෙන් මම දිවිනසා ගන්නවා. කියන කාරණේද? එතකොට එහෙම පරිස්සමින් අපි ටිකක් විමසිලිමත්ව හිතලා බලනකොට අපිට පේනවා මිනිස්සුන්ට ජීවිතය අහෝසි වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මම හැටියට ගොඩනගපු සංකල්ප ටික, ඒ ප්‍රඥප්ති ටික, ඒ සංස්කාර ටික බිඳෙනවා නම් සමස්තයක් Tamanට නැති වුණා කියලා තමයි දැනෙන්නේ. අන්න ඒ තරම් අමාරුයි මේ පංචස්කන්ධයෙන් නිදීම. දැන් සාමාන්‍යයෙන් අපි කතා බහ කරනකොට අපිට එකවර හිතෙන්න පුළුවන් නෑ මට ජීවිතේ නැති වුණත් මට ප්‍රශ්නයක් නෑ මේ සියල්ල නැති වුණයි කියලා මට කිසි ගැටලුවක් නෑ මට ඉක්මනට නිවන් දකින්නයි ඕන එහෙම තමයි අපිට දැනෙන්නේ එතකොට එහෙම දැනුණා වුණාට අපි ගැඹුරට ගැඹුරට ගිහිල්ලා බලනකොට ඒ යම් යම් සංඥා සංඛාර විඥානයන් එතකොට සංකල්ප ඒවා අපි දැඩිව අල්ලගෙන ඉන්නවා ඒව අත්හරින්නට ලෑස්ති නෑ ඒව අත්පත් කරගැනීමේ අවශ්‍යතාවය සඳහා තමයි දැන් අපි මේ වෑයම් කරන්නේ. ඒතර අපේ ජීවිතයේ අපිට පැටලිච්ච එක් අවස්ථාවක් අපි මීට පෙරත් නැවත නැවත කියලා තියෙනවා අර ගල්ලෙනට ගිහිල්ලා භාවනා කරන්න ඕන කියලා ඒ උත්සාහ කරපු අවස්ථාවේ එතකොට එතනදී මට ඕන වුණේ ඉක්මනින් නිවන් දකින්න. එතකොට ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා හිතන එක වැරදි චින්තනයක් නෙමෙයි. ඒක උසස් චින්තනයක් වගේ තමයි අපිට පේන්නේ. නමුත් අවසානයේ ඒ නිසා තමයි අර පන්සලේ ඉන්නකොට නොතිබුණු අමතර කෙලස් ටිකක් මතුවෙන්න ගත්තේ. අමතර ගෂ්ඨණයක් අර්බුදයක් මතුවෙන්න ගත්තා. ඒ කුමක් නිසාද කියලා හොයනකොට තමයි අපිට පේන්නේ අපි එතකොට ඒ නිවන හැටියට හිතාගෙන ඉන්නේ මා විසින් උපකල්පනය කරන්නා වූ මා විසින් ගොඩනගාගෙන තියෙන යම්කිසි සංකල්පීය తত্ত্বයක්. එහෙම නැත්නම් වේදිත සුඛයක් තමයි මම අපේක්ෂා කරන්නේ. කියන්නේ මම කියන කෙනාට මෙන්න මේ සැපය ඕන. මට මේ දුක පීඩාව එපා. මෙන්න මේ தත්වයයි මට ඕන. එතකොට මට මේ தත්වය අත්පත් කරගන්න වෑයම් කිරීම තුළ තමයි ලෝකයේ සමග ගැටුමක් නිර්මාණය. එතකොට මේ පංචස්කන්ධේනුයි මම මිදෙන්න ඕන කියන තැනකට ආවනම් අනුන් එක්කලා හැම ගස්ඨනයක් ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට අනිත් අය නෙමෙයිනේ. එතකොට එතන ප්‍රශ්නේ මේ මේ තමන්ය කියලා අරගෙන ඉන්න පංචස්කන්ධෙනේ. එතනින් මිදෙන්න ඕන. එතනින් මිදෙනවා වෙනකොට මම අනුන්ගෙන් මිදෙන්න ඕන. අනුන්ගේ වැඩ කර කර ඉඳලා හරියන්නේ එතනින් මම ගැලවෙන්න ඕන. මගේ වැඩ ටික කරගන්න ඕන. මම ඉක්මනට නිවන් දකින්න ඕන. එතකොට මේ මමය කියලා අල්ලාගෙන ඉන්නේ පංචස්කන්ධයෙන්, මේ පංච උපාදානයෙන් මිදෙන්න සූදානමක් නෑ. ඒ ටික රැකගෙන, ඒ ටික පවත්වාගෙන එයාව සංතරපණය කරන්න තමයි දැන් මේ නිවන් දකින්න උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ අපි කොච්චර මේ කාරණා පිළිබඳව කතා කරලා සුත්තමේ චින්තාමේ ඥානයක් ඇති කරගත්තා වුණත් මේ ප්‍රත්‍යඥ මනසේ මේ කියන අවිද්‍යා මූලය පවතින නිසා එය විසින් ඇති කරන తত্ত্বය තමයි මේවා වසා දමන ගතිය. ඉතින් දුක කියන්නේ මොකක්ද කියලා හරියට නොයැටහෙන තාක්කල් ඒ තනත්තාට දුකෙහි හේතුව හරියට වැටහෙන්නේ නැහැ. ඒ දුකෙන් නිදහස් වීම යහපතක් කියන එක වැටහෙන්නේ නැහැ. ඒ නිදහස් වීම සඳහා පුහුණු කරන මාර්ගය ඒකෙන් යහපතක් කියලා දැනෙන්නේ ඒක මේ තමන්ව නැති කරගන්නා වැඩපිළිවෙලක් හැටියට තමයි දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ ජීවමාන කාලේ මේ ධහම දේශනා කරනකොට ඇතැම් අය ඒ විදිහට හරියට වික්ෂිප්ත වුණා, මුසපත් වුණා. ඇයි? මේකෙන් සම්පූර්ණම තමන්ව නැති වෙනවලු, තමන්ව වෙනසෙනවලු, මොකක්වත් නැති වෙනවලු. එතකොට මේ කතාව සාමාන්‍ය ලෝකයාට පහසුවෙන් ග්‍රහණය කරන්න, ජීර්ණය කරගන්න පුළුවන් කතාවක් නෙමෙයි. එතකොට දැන් අපි මේ කතාව නැවත නැවත අහලා තියෙන නිසා අපිට ඒක පහසුවෙන් ජීර්ණය වෙනවා වගේ හිතෙනවා. ඒ අර ඒක ඒකත් එක්ක ජීවත් වෙලා ඒක නැවත නැවත ඇහිලා ඒ සාමාන්‍යකරණය වෙලා තියෙන නිසා. එහෙම නැත්නම් මුලින්ම එකවරම මේක ඇහුවොත් එහෙම ලොකු කම්පනයක් ඇති කරනවා. ඉතින් ඔය එක අවස්ථාවක අපි කල්පනා කරලා බැලුවා ඇත්තටම දැන් මේ මේ මම කියන කෙනා කොහෙවත්ම නැත්තම් ඒ කියන්නේ මං ඉපදිච්ච නිවසෙත් නැත්තම් ඒ ගමෙත් නැත්තම් එතකොට දැන් ඒ ගමේ කාටවත් දැන් ඒ මං කවුද කියන එක සම්පූර්ණයෙන් අමතක වෙලා එතකොට පවුලේ අයටත් අමතක වෙලා යනවා. ඊට පස්සේ මම පැවිදි වෙච්ච පන්සලෙත් මම නැත්තම් එතන අයටත් මම ගැන මොකුත්ම සංඥාවක් නැත්තම්. වෙනත් තැනකත් නැත්තම්. ඒකට මෙහෙම කොහේවත් මා ගැන දන්න කවුරුවත්ම නැති වුණොත් ඒ කිසිම තැනක මගේ අනන්‍යතාවයක් තහවුරු නොවුනොත් එතකොට මොකද කියලා හිතනකොට අපේ මනස ඇතුලේ අර එක්තරා හුදකලා ගතියක් වගේ යම් යම් සංඥාවන් මීට පෙර අපට නොදැනුණු යම් යම් හුදකලා වුණු සංඥාවන් අපට දැනෙන්නට පුළුවන්. එතකොට ඒ මොකද එහෙම දැනෙන්නේ අර අපට ඕන කරන්නේ මම හොඳ කෙනෙක් හැටියට මම සිල් රකින කෙනෙක් හැටියට මම ගුණධම් වඩන කෙනෙක් හැටියට මම නිවන අවබෝධ කරගත්තු කෙනෙක් හැටියට අනිත් අයට වඩා වෙනස් කෙනෙක් හැටියට ඒ මම දන්නා කියන අය අතර රැඳී සිටින්නට එතකොට ඒ ඒ කොතනකවත් අන්තිමට මාව නැති වුණොත් එහෙම මේ මොකක්වත් කරලා වැඩක් නැද්ද වගේ අදහසක් එන්නට පුළුවන්. ඉතින් අන්න ඔය වගේ අපි හුඟක් මේ පිළිබඳව විවිධ පැතිවලින් කල්පනා කරමින් විදර්ශනා කරන්නට පෙළඹෙද්දී තමයි අපට මේ අවිද්‍යාව දුරු කිරීමේ සැබෑ ප්‍රඥාව ටික ටික අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට විදර්ශනා කියලා කියන්නේ මෙහෙම විවිධ පැතිවලින් මේ ගැන විමර්ශනය කරලා බලන්නට ඕන හේතු ප්‍රත්‍ය වශයෙන් ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් විවිධ පැතිවලින් විමර්ශනය කර කර බලනකොට තමයි දීර්ඝ කාලයක් මේ අභ්‍යාසයේ නිරත වෙනකොට තමයි අපේ මනසේ මේ යථාර්ථය පිළිගන්නට පුළුවන් විදිහේ දැක්මක් ඥානයක් අවදි වෙන්නේ අන්නේ කියන සම්මාදිට්ඨියෙන් තමයි ඒ කියන විද්‍යාවෙන් තමයි අපිට මේ කියන අවිද්‍යාව දුරු කරන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව දුරු නොකරන තාක්කල් ඒ කියන්නේ මේ පංචස්කන්ධය රැකගෙන අනික් දුක් පීඩා දුරු කරගන්නට උත්සාහවත් වෙන තාක්කල් අපිට ඒ අවිද්‍යාව ਸਰව සම්පූර්ණයෙන් දුරු කරන්නට පුළුවන්කමක් නැහැ. ඉතින් ওই විදිහට අපි අවිද්‍යාව ගැන කතා කළොත් විවිධ පැතිවලින් ඒ සම්බන්ධව සාකච්ඡා කරන්නට අවශ්‍යයි. ඉතින් ඔය අපි පැති කීපයක් පහුගිය දවසෙත් අපි කතා කළේ. අදත් ටිකක් ඒ ගැන නැවත සිහිපත් කළේ. මේක විවිධ පැතිවලින් අපි සිතලා කල්පනා කරලා තේරුම් ගත යුතු කාරණයක් නිසා ඊළඟට දැන් අද අපේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන ඊළඟ කාරණේ තමයි මේ පටිච්ච සමුප්පාදය පැහැදිලි කරනවා අවිජ්ජා පත්‍ය සංඛාරා එතකොට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන අවිද්‍යාව නැමැති හේතුවෙන් සංස්කාර හටගන්න. දැන් මෙතනදී අපි තේරුම් ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. සංස්කාර කියන්නේ මොනවද? ඊළඟට අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියන්නේ කුමක්ද? මේ මේ කාරණා අපි පැහැදිලි කරගන්නට ඕන. ඒතර සංඛාර කියන වචනය ධර්මයේ විවිධ තැන්වල පැහැදිලි කරනවා. විවිධ අර්ථයන්ගෙන් විවිධ කියලා කිව්වට එකින් එක පරස්පර අර්ථයන් නෙමෙයි එක පෙළකට යන විදිහේ අර්ථ ටිකක් තමයි තියෙන්නේ. නමුත් වෙනස් වූ අවස්ථාවට අනුව එතන යම් වෙනස් අර්ථයක් මතු කරනවා. දැන් සබ්බේ සංඛාරා සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනාත්තා ආදී වශයෙන් ප්‍රකාශ කරන තැන්වල සබ්බේ සංඛාරා කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියලුම සංස්කාර. එතන අසවල් ඒවය කියලා වෙනසක් නැතුව සියලුම සංස්කාර තමයි කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන සියලුම සංස්කාර ධර්ම තමයි සබ්බේ සංඛාරා කියලා හඳුන්වන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා හඳුන්වනකොට එතන දක්වන්නේ අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාර පමණයි. එතකොට දැන් මේ සංඛාර කියන හැම තැනකම පොදු අර්ථයකුත් තියෙනවා. ඒ පොදු අර්ථය තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තාය කියන අර්ථය. හැබැයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු සියල්ල සංඛාර කියලා ගන්නේ සබ්බේ සංඛාරා කියන තැන්වලයි. අවිජ්ජාපච්ච සංඛාරා කියන තැන ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියල්ල ගන්නේ නැහැ. එතන සංඛාරා කියලා ගන්න අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාර පමණයි. ඒතර අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාර මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර. තවත් සමහර තැන්වල දක්වනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. එතකොට මේ දෙවිධයෙන් කොහොම කිව්වා වුණත් එකම කොටස තමයි ගන්නේ. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ කුසල. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ අකුසල. ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ අරූපාවචර ධාන කුසල. එතන ආනෙන්ජ කියන වචනේ තේරුම නොසැලෙන කියන අදහසයි. එතකොට කාමාවචර සහ රූපාවචර කුසල් සැලෙන ගතිය යුක්තයි. එයිද සැලෙන්නේ ලෝභ ද්වේෂ මෝහ සහ නීවරණ ධර්ම වලට සමීපයි. දැන් අපි කාම ලෝකයේ සිද්ධ කරන්නා වූ කුසල් දහම් ලෝභයෙන් වෙනස් වෙන්න පුළුවන්. ද්වේෂයෙන්, මෝහයෙන් අවශේෂ නීවරණ ධර්මයන්ගෙන් අර කුසලයට බාධා පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම රූපාවචර ධාන ප්‍රථම ධාන ද්විතීය ධාන තෘතීය ධාන ආදී වශයෙන් රූපාවචරව උපදවා ගන්නා ධානයත් අර නීවරණ ධර්මයන්ගෙන් තොරයි නමුත් නීවරණ ධර්මයන් නිසා ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් ඉක්මනින් ඒවා මේ අහෝසි වෙන්නට පුළුවන් ඒ නිසා රූපාවචර ධාන උපදවාගත්තු තැනත්තා නැවත නැවත ඒවා නඩත්තු කරගන්නට වෙහෙසෙන්නට ඕන එහෙම නඩත්තු කරගත්තේ නැත්නම් පොඩි දෙයකින් ඒවා වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා කාමාවචර සහ රූපාවචර ඒ දෙයාකාර කුසලයම සාමාන්‍ය කුසල් කියන එහෙම නැත්නම් පුඤ්ඤාභි සංඛාර කියන ගොඩට තමයි සංග්‍රහ වෙන්නේ. ආනිඤ්ඤාභි සංඛාර කියලා වෙනම දක්වන්නේ නොසැලෙන්නා වූ කියන අර්ථයෙන් ඒ කියන්නේ අරූපාවචර. අරූපාවචර ධානය උපදවා ගත්තාම ඒ අරූපාවචර සිත ලෝභ ද්වේෂ මෝහ එහෙම නැත්නම් නීවරණ ධර්මයන්ගෙන් සැලෙන්නේ නැහැ. ඇයිද නීවරණ ධර්මයන්ට ගොඩාක් එහාට ගිහිල්ලා නීවරණ ධර්ම යටපත් කරලා සෑහෙන දුරක් පුහුණු කරගෙන පුහුණු කරගෙන එහාට ගිහින්. වගේම සූක්ෂමයි. ඒ වගේම ඒ අරූපාවචර සිතෙන් උපදවන්නා වූ අරූපාවචර උත්පත්තිය ඒකත් බොහොම දීර්ඝ කාලයක් පවතින ශක්තිමත් එහෙම නැත්නම් නීවරණ ධර්මයන්ගෙන් හෝ වෙනත් කාරණයකින් බාධා කරන්නට පහසු නැති ඊටාම සූක්ෂම දිගුකල් පවතින ආත්ම භාවය. ඒ නිසා තමයි ආනෙන්ජ කියන වචනයෙන් හඳුන්වන්නේ අරූපාවචර ධාන සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට අන්නේ අරූපාවචර ධාන සහ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදවන්නට හේතු වෙන ඒ අරූපාවචර කුසල විපාකයතර කුසලය සහ කුසල විපාකය අරූපාවචර වශයෙන් ගොඩ නැගෙන්නා වූ ඒ කුසලය සහ කුසල විපාක මෙහිදී ආනින්ජාපි සංඛාර හැටියට හඳුන්වනවා. එතකොට පුඤ්ඤාපි සංඛාර කිව්වේ කාමාවචර සහ රූපාවචර කුසල් අපුඤ්ඤාපි සංඛාර කියලා කිව්වේ අකුසල් ආනින්ජාපි සංඛාර කිව්වේ ධාන අරූපාවචර ධාන කුසල්. ඊළඟට දැන් කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර කියලා සමහර සූත්‍ර දේශනාවල පැහැදිලි කරනවා. එතකොට එතන කාය සංඛාර කියලා කියන්නේ කය මුල් කොටගෙන ගොඩනගන්නා වූ කුසල කුසල කර්මය. වචී සංඛාර කියලා කියන්නේ වචනේ මුල් කොටගෙන ගොඩනගන්නා වූ කුසල කුසල කර්මය. ඊළඟට චිත්ත සංඛාර කියලා කියන්නේ සිත මුල් කොටගෙන ගොඩනගන්නා වූ කුසල කුසල සංඛාර සහ ආනින්ජාවි සංඛාර. මොකද ආනිජාපි සංඛාරස් සිත මුල් කොටගෙන ගොඩ නැගෙන. එතකොට පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිජාපි සංඛාර කියන මේ තුනම සිත මුල් කොටගෙන ගොඩ නැගෙන. කය මුල් කොටගෙන පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර දෙක. ඊළඟට වචනය මුල් කොටගෙන පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර දෙක. එතකොට සමහර තැන්වල පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිජාපි සංඛාර කියලා වෙන් කරලා තියෙනවා. සමහර තැන්වල කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා වෙන් කරලා තියෙනවා. ඔය දෙවිදිහෙම අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා දක්වන්නේ ඔය එකම කාරණා ටික. නමුත් සමහර තැන්වල කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා දක්වනෝ වෙනස් අදහසකින්. ඒ මොකද කාය සංඛාර කියලා කියනවා කයන් පවත්වන්නා වූ ප්‍රධාන සාධකයක් වන ආස්වාස ප්‍රස්වාසය. ආශ්වාස ප්‍රශ්වාසය කය පැවැත්වීමේ මූල සාධකයක්. ඒ නිසා එය හඳුන්වනවා කාය සංඛාර එතකොට දැන් අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට කාය සංඛාර කියන්නේ කය මුල් කොටගෙන ජනිත කරන්නා වූ කුසල කුසල කර්ම. ඒ අවිද්‍යා කතාවකින් තොරව කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා කතා කරනකොට එතන කාය සංඛාර කියලා හඳුන්වනවා ආස්වාස ප්‍රස්වාස. මොකද ආස්වාස ප්‍රස්වාසය කියන එක ඒකට ඍජුව අවිද්‍යාව නිසා හටගන්න කාරණයක් හැටියට ඍජුව දක්වන්න බෑ. ඒතකොට සාංශාරිකව අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන මේ පංචස්කන්ධය හටගත්තා. ඒ එහි රූපස්කන්ධය නඩත්තු කරන්නට දැන් ආස්වාස ප්‍රස්වාසයේ තියෙන්නට උනේ. ඒ නිසා ඒකත් අවිද්‍යාව මූලික වෙලයි කියලා ටිකක් දුර හේතුවක් හැටියට අපට අවිද්‍යාව එතන හඳුනා ගන්නට පුළුවන්. නමුත් ළඟම සමීපතම හේතුවක් හැටියට ගත්තහම ආස්වාස ප්‍රස්වාසය ඒ අවිද්‍යාවේ ප්‍රධාන සාධකයක් හැටියට ගොඩනැගෙන එකක් නෙවෙයි. ඊළඟට එතන වචී සංඛාර කියලා කියනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කතා කරන්නේ නැති අවස්ථාවල වචී සංඛාර කියලා කතා කරනකොට දක්වන්නේ වචනය උපද්දවන්නට හේතු වෙන මූලික චෛතසික ධර්ම දෙක විතක්ක විචාර චෛතසික දෙක. ඊළඟට චිත්ත සංඛාර කියලා දක්වනකොට සිත ක්‍රියාත්මක වෙන්නට ප්‍රධාන වශයෙන් බලපාන සංඥා සහ වේදනා කියන මේ සංස්කාර ධර්ම දෙක. එහෙම නැත්නම් චෛතසික ධර්ම දෙක. එතකොට මෙන්න මේ විදිහට සමහර තැන්වල සංස්කාර කියන වචනය වෙනස් වෙනස් අර්ථවල යෙදෙනවා. ඊළඟට පංචස්කන්ධය ගැන කතා කරනකොට එතනත් සංස්කාර කියන රූප වේදනා සංඥා සංඛාර. එතන සංඛාර කියලා කියන්නේ සිතෙහි ජනිත වෙන චෛතසික ධර්ම 52ක් තියෙනවා. ඒ 52කින් වේදනා සහ සංඥා කියන ස්කන්ධ දෙකට චෛතසික දෙකක් වෙන් වෙනවා. සංඥා ස්කන්ධය කියලා කියන්නේ ඒ සංඥා චෛතසිකයේ මුල් කොටගෙන ගොඩනැගෙන සාංශාරික වශයෙන් අපි ගොඩනගලා තියෙන මේ සමස්තය තමයි එතන සංඥා ස්කන්ධය. වේදනා ස්කන්ධය කියලා කියන්නේ වේදනා චෛතසිකයේ මුල් කොටගෙන ගොඩනගලා තියෙන සමස්තය. එතකොට එතන සංඥා වේදනා චෛතසික දෙක ඒ ස්කන්ධ දෙකට සංග්‍රහ වෙලා තියෙනවා. එතකොට දැන් චෛතසික 52න් තව ඉතුරු වෙලා තියෙන්නේ 50යි. අන්නේ චේතනාව මුල් කොටගත්තු අවශේෂ චෛතසික ධර්ම 50 තමයි එතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන සංඛාර හැටියට ගන්නේ ඒ කියන චෛතසික ධර්ම 50. එතකොට මෙන්න මේ විදිහට එක් එක් තැන සබ්බේ සංඛාරා කියනකොට එක අර්ථයකින් අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට තව අර්ථයකින් රූප වේදනා සංඥා සංඛාර කියන තැන සංඛාර කියන්නේ තව අර්ථයකින් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියනකොට කියන්නේ තවත් අර්ථයකින්. එතන මේ අර්ථවල පුංචි වෙනස්කම් තියෙනවා. හැබැයි එක්තරා සමාන ගතියකුත් තියෙනවා. මොකද්ද සමානතාවය? මේ හැමතැනම සංකාර කියලා කියන්නේ යම් හේතුව හේතුවකින් හටගන්න කරුණු. ඒ කියන්නේ ඒ හේතුඵල සම්බන්ධය පෙන්වන්නට තමයි මෙතන මේ සංඛාර කියන වචනය හැමතැනම පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් ඒ එක් එක් තැන්වල සමහරට සබ්බේ සංඛාරා කියන තැන සමස්තය අර්ථවත් කළාට අනිත් තැන්වල ඒයින් කොටසක් එහෙම තේරුම් ගත්තාම නිවැරදි. සබ්බේ සංඛාරා කියනකොට හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ සමස්තය අනෙක් අවශේෂ තැන්වල සංඛාර කියලා කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා ධර්මවලින් යම්කිසි කොටසක් තමයි ඒ තැන්වල සංඛාර හැටියට හඳුන්වන්නේ. අන්න ඒ විදිහට ගත්තහම අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ සමස්ත සංස්කාර නෙමේ අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන අවිද්‍යාව හේතු කොටගෙන ජනිත වෙන්නා වූ සංස්කාර තමයි මෙතන අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. ඒතර ඒ මොනවද? පුඤ්ඤාවි සංඛාරා, පුඤ්ඤාවි සංඛාර, ආනිජ්ජාවි සංඛාර. දැන් මෙතන අවිද්‍යාව කියලා කියන්නේ අකුසල මූලයක්. ලෝභ ද්වේෂ මෝහ කියලා ගත්තහම මෝහ නැමැති අකුසල මූලය තමයි අවිද්‍යාව කියලා හඳුන්වන්නේ. එතකොට අවිද්‍යාව අකුසල මූලයක් නම් ඒ අකුසල මූලයෙන් අකුසල් සිද්ධ වෙන හැටි අපිට එච්චර ගැටලුවක් නැතුව තේරුම් ගන්න පුළුවන්. අකුසල මූලයෙන් අකුසල් ජනිත කරනවා. එතකොට අපුඤ්ඤාභි සංඛාරවලට මිනිස්සු කය මුල් කොටගෙන කරන ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර ආදියට අවිද්‍යාව හේතු වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන අවිද්‍යාව නිසා තමයි මිනිස්සු මේ විදිහට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර ආදී සිදු කරන්නේ. ඒක අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වචී සංඛාර වචී සංඛාර වචනේ මුල් කොටගෙන සිද්ධ කරන්නා වූ පව්කම් සිද්ධ කරන්නට අවිද්‍යාව හේතු වෙනවා. ඒ කියන්නේ මුසාවාද, පිසුන වාච, පරස වාච, සම්පප්පලාප මේවා අවිද්‍යාව මුල් කොටගෙන ජනිත වෙනවා. ඊළඟට චිත්ත සංඛාර හැටියට කියවෙන තැන එහි අකුසල පක්ෂය අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡාදිට්ඨි ඒවට මූලික වෙලා තියෙන්නේ අවිද්‍යාවයි. එතකොට ඒ දැන් අවිද්‍යාව හේතු කොටගෙන අපුඤ්ඤාභි සංඛාර කායිකවත් වාචසිකවත් මානසිකවත් අපුඤ්ඤාභි සංඛාර ජනිත කරන හැටි අපිට පැහැදිලිව තේරෙනවා. නමුත් කොහොමද අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව පත්‍ය කොටගෙන පුඤ්ඤාදි සංඛාර හටගන්නේ. අවිද්‍යාව කියන්නේ අකුසල මූලයක්. ඒ අකුසල මූලයෙන් පුඤ්ඤාදි සංඛාර හටගන්නට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මේ කාරණය ටිකක් සංකීර්ණ කාරණයක්. ඒක අපි තේරුම් ගන්නකොට අපිට වටහා ගන්නට සිද්ධ වෙනවා අපි නිතර කතා කරන විදිහට මේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවා අනුශය පරිඋත්ථාන ව්‍යතික්‍රමන එතකොට අනුසය අවස්ථාවේ යම්කිසි ක්ලේශයක් තිබියදී අපට කුසල් කරන්න බාධාවක් නැහැ. අනුසය කියලා කියන්නේ ඒ උත්තේජනය වෙන්නට පුළුවන් తত্ত্বය තුල තියෙනවා. හැබැයි උත්තේජනය වෙලා නැහැ, අවදි වෙලා නැහැ. අවදි වෙනකොට තමයි සිත කිලිටි වෙන්නේ. දැන් අපේ චිත්තසංතානයේ ලෝභය ලෝභ මූලය තිබුණට අපි හැමතිස්සෙම ලෝභයෙන් කටයුතු කරන්නේ අපි පරිත්‍යාගශීලීව කටයුතු කරනවා. එතකොට අපේ චිත්තසංතානයේ ද්වේෂ මූලය තිබ්බා වුණාට අපි හැමතිස්සෙම පටිඝෙන් ක්‍රියාත්මක කරන්නේ අපි මෛත්‍රී පූර්වකව අපිට කටයුතු කරන්න පුළුවන්. මෛත්‍රිය උපදවන්න පුළුවන්. මෛත්‍රී ධානයට සමවදින්නට. හැබැයි එතනත්ත අර පටිඝ මූලය එහෙම නැත්නම් ද්වේෂ මූලය දුරු කරලා නැහැ. ඒ අනුශය මට්ටමේ තියෙනවා. ඒ උත්තේජනය වෙන පරිඋත්ථාන தත්ත්වයටපත් වෙන ප්‍රත්‍ය ගොඩනගන්නේ නැතුව ඒ ප්‍රත්‍ය බැහැර කරලා මෙත්තාව අවදි වෙන හේතු ප්‍රත්‍ය අපිට එතන ගොනු කරන්න පුළුවන් නම් ද්වේෂ මූලය තිබියදී ඒ කියන්නේ අනාගාමී ඵලයට තවමපත් වෙලා පටිඝ මූලය දුරු කරලා නැහැ දුරු කරලා නැති වුණාට ඒතනත්තාට ප්‍රතඥෙක් හැටියට වුණත් ඕනනම් මෙත්තා ධානය ප්‍රගුණ කරන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කරන මහා සුදස්සන සූත්‍රය දක්වනවා පෙර උන්වහන්සේම මහා සුදස්සන කියන සක්විති රජු හැටියට ඉන්නකොට අවුරුදු 20000ක් එක දිගටම මෛත්‍රී ධානය ප්‍රගුණ කරපු ආකාරය. එතකොට ඒ කියන්නේ උන්වහන්සේ ඒ වෙනකොට අනාගාමී වෙලා තබා සෝවාන් ඵලයටවත්පත් වෙලා නැහැ. ප්‍රතඥෙක් හැටියටයි ඒ පුහුණු කරන්නේ. එතකොට ද්වේෂ පටික මූලය තියෙනවා. ඒක අහෝසි වෙන්නේ අනාගාමි මාර්ගඥානෙ. ඒතකොට ඒක තිබියදී කොහොමද මේ මෙත්තා ධානය වඩන්නේ? අර පටික මූලය අවදි වෙන්නට තියෙන සාධක යටපත් කරලා ඒ කියන්නේ නීවරණ ධර්ම දුරු කරලා කාමච්ඡන්ද ව්‍යාපාදය දුරු කරලා දුරු කරලා යටපත් කරලා අදාළ සාධක ගොඩ නැගූ තැන මෙත්තාව පවත්වාගෙන යන්නට පුළුවන්. අන්න ඒ වගේ අපි තුල අවිද්‍යාව තිබියදී අපිට ප්‍රඥාව උපදවන්නට පුළුවන්. ඒ ඇයිද අවිද්‍යා මූලය තියෙනවා අවිද්‍යා අනුශය තියෙනවා නමුත් ඒ අවිද්‍යාව නැමැති අනුශය අවදි වෙන්නට නොදී ඒක උත්තේජනය වෙන්නට නොදී ඒක උත්තේජනය වෙන්නට අවශ්‍ය සාධක මතු කරන්නේ නැතිව කටයුතු කරන තාක්කල් ඒතනත්තාට ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ අමෝහය මතු කරන්න පුළුවන්. අමෝහය නැමැති කුසල මූලය මතු කරන්න පුළුවන්. එතකොට අමෝහය කියලා කියන්නේ එතන විද්‍යාව, හෙවත් ප්‍රඥාව. දැන් ප්‍රඥාව ගොඩනගනවා. හැබැයි එතනත්තාගේ මනසේ තවම අවිද්‍යා මූලය තියෙනවා. එහෙමනම් අර පටිග මූලයේ තිබියදී මෙත්තාව සහ මෙත්තා ධානයත් උපදවන්නට පුළුවන් වගේ මේ කියන අවිද්‍යාව මනසේ තිබියදී ඒතනත්තාට පුළුවන්කම තියනවා ප්‍රඥාව උපදවාගෙන ඒ ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්නට. එතකොට එහෙම ක්‍රියාත්මක වීමේදී මූලික වශයෙන් දැන් මේ ප්‍රඥාව එක් එක් තරාතිරම් තියෙනවානේ. අපි පෙර දිනෙත් කතා කළානේ ඒකේ අසංඛ්‍ය ගණන් ප්‍රභේද තියෙනවා. අවිද්‍යාවේ ප්‍රභේද මෙච්චරයි කියලා කියන්නට බෑ. මොකද අඳුර කියන එක නොපෙනෙන බව කියන එක මොන මොන තරාතිරමින් තියෙන්න පුළුවන්ද? ඒකේ අනන්ත ප්‍රභේද තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි ප්‍රඥාවේ එක් එක් ප්‍රභේද තියෙන්න පුළුවන් අනන්ත ප්‍රභේද තියෙන්නට පුළුවන්. එතකොට අපි පෙර දිනකත් සාකච්ඡා කළා දැන් ප්‍රඥාව ආලෝකය හා සමානයි. එතකොට ආලෝකය ගත්තහම සූර්යාලෝකය, චන්ද්‍රාලෝකය, ප්‍රදීපාලෝකය ආදී වශයෙන් එක් එක් ආලෝකයන්ගේ ප්‍රභේද අන්න ඒ වගේ ප්‍රඥාවෙත් විවිධ ප්‍රභේද තියෙනවා. එතකොට දැන් අපිට තියෙන ප්‍රඥාව අල්ප ප්‍රඥාවක් නම් ඒ කියන්නේ අවිද්‍යාවට බොහොම සමීප ප්‍රඥාවක් නම් අපිට තියෙන්නේ. ඒතනත්තා කල්පනා කරන්නට පෙළඹෙනවා. පංචස්කන්ධය දුකයි කියන එක ඔහුට තාම වැටහිලා නැහැ. හැබැයි යම් යම් හේතුන්ගෙන් අපට දුක් ඇති වෙනවා යම් යම් අකුසල කර්ම කළාම ඒ අකුසල කර්මයෙන් අපට දුක් විපාක විඳින්නට සිද්ධ වෙනවා ඒ කියන්නේ කම්මස්ස කත සම්මාදිට්ඨිය දැන් එතනත්තාට තියෙනවා කුසල කුසල කර්මයන්ගේ හේතුඵල තේරුම් ගන්නට පුළුවන් විදිහේ ප්‍රඥාවක් ඔහු තුල අවදි වෙලා තියෙනවා නමුත් මේ උපාදාන කරගත්තු පංචස්කන්ධය එහෙම නැත්නම් පංචෝපාදානස්කන්ධය දුකයි කියන එක තාම ඔහුට සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ කියන ගැඹුරු ප්‍රඥාව තාම ඉපදිලා නැහැ. එතකොට එතනත් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් ඔහුට තේරෙනවා මේ කුසලය කළාම සැප විපාක ලැබෙනවා අකුසලය කළාම දුක් විපාක ලැබෙනවා එතකොට පංචස්කන්ධය දුකයි කියන එක තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ එතකොට එතනත් ක්‍රියාත්මක වෙන පංචස්කන්ධය සුවපත්ව පවත්වා ගන්නට නම් අර අකුසල් දුරු කරලා කුසල් කරන්නට ඕන දැන් එතකොට ඒ තනත්තා ඒ කුසලය කරන්නේ අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද <laughs> කියලා අහුවොත් දැන් ඒක හරියට අර දොරක් බාගෙට වහලා තියෙනකොට අපි ප්‍රශ්නයක් අහන දැන් දොර වහලාද තියෙන්නේ ඇරලාද කියලා අහනවා. එතකොට දැන් මොකක්ද ඒකට දෙන්න පුළුවන් උත්තරය? දොර බාගෙට වහලා තියෙන. එතකොට බාගෙට වහලා තියෙනවා කියන්නත් පුළුවන් ඕන නම් බාගෙට ඇරලා තියෙනවා කියන්නත් පුළුවන්. අන්න ඒ වගේ තත්වයක් තමයි අතන තියෙන්නේ. ඒතනත්තාට තවම මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ දුකයි කියන සම්පූර්ණ ප්‍රඥාව අවදි වෙලා නැහැ. එහෙමනම් ඒතනත්තා සතුව අවිද්‍යාව තියනවා කියලා අපිට කියන්නට වෙනවා. ඒ පංච උපාදානස්කන්ධයේ දුක් බව නොදැනීමේ අවිද්‍යාව හේතු කොටගෙන තමයි දැන් අරතනත්තා පංචස්කන්ධය සුවපත් කරගැනීමේ කුසල් කරන්නේ. හැබැයි ඒක අපිට සම්පූර්ණයෙන් අවිද්‍යාවෙන් කරනවා කියලා කියන්නට බෑ. ඒ තනත්තා යම්කිසි ප්‍රඥාවකින් ඒ කටයුතු කරන්නේ. මොකද අර සාමාන්‍ය ලෝකයා ඒ විදිහට දකින්නේ නැහැ. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය නැති කෙනා පංචස්කන්ධය සුවපත් කරගන්නටවත් කුසල් කරන්න තරම් හිතන්නේ නැහැ. එහෙමනම් අකුසලයේහිම läගගෙන ඉන්න ලෝකයා අතර යම්කිසි කෙනෙක් මේ භව ගමන සුවපත් කරගන්නට ඕනෑ කියලා හිතලා හරි කුසලයක් කරනවා නම් ඒත නැත්තා යම්කිසි කම්මස්සගත සම්මා දිට්ඨියකින් යුක්තයි. ඒත නැත්තට යම් ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ඒත නැත්තාගේ ප්‍රඥාව අර කුසල කුසල කර්ම විපාකයේ පිළිබඳව යම් වැටහීමක් ඇති කර ගැනීම මාත්‍රයෙන් නැවතී තියනවා. ඉතින් ඔබට පංචෝපාදාන ස්කන්ධයේ දුක දැකීමට තරම් තියුණු වෙලා නැහැ. එතකොට ඒබඳු තත්වයකින් ඒ තනත්තා කරන කුසලය අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒ තනත්තා එතකොට ඒ සංස්කාර ගොඩනගන්නෙත් අවිද්‍යාව හේතු කොටගෙනමයි. දැන් අපිට කුසලය ගොඩනගන්නේ අවිද්‍යාව නිසායි කිව්වහම ඒක ඒක ගැන තර්කයක් නැහැ, විවාදයක් නැහැ. ගැටුමක් නැහැ. ඒක අපිට පැහැදිලිව වැටහෙනවා. හැබැයි කුසල් කරන්නේ අවිද්‍යාව නිසායි කියලා කිව්වොත් තමයි අපිට ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්නේ. ඒක ওই විදිහෙන් පැහැදිලි කරගන්නට ඕන. එතන අවිද්‍යාව යටපත් වෙලා තියෙනවා. මතු කරගත්තු කම්මස්සගත සම්මාදිට්ඨියෙන් ඒ හේතුඵල කුසල අකුසල කර්ම විපාක දැකගත හැකි ප්‍රඥාවෙන් එතනත්ත ඒ කුසල ක්‍රියාව කරනවා. ඊට පස්සේ තව ටිකක් එහාට තව ටිකක් සියුම් වෙනකොට ඒ පුද්ගලයා දකිනවා ඇත්තටම මේ පංචෝපාදාන ස්කන්ධය දුකයි කියලා. දුකයි කියලා දැකලා ඒතනත්ත පංචෝපාදාන ස්කන්ධයෙන් මිදීම සඳහා විදර්ශනා වඩනවා. විදර්ශනා වඩනවා ඒ පංචෝපාදාන ස්කන්ධයෙන් මිදීම සඳහා යෝග්‍ය කුසල් කරනවා. ඒ කියන්නේ දැන් ඒතනත්තා කුසල් කරනකොට ඒතනත්තාගේ පරමාර්ථය වෙන්නේ මට සසර ගමනේ සැප විඳීම කියන එක නෙමෙයි. මට සසර ගමනේ මේ පංචස්කන්ධයෙන් නිදහස් වෙන්නට මේ දුක අවබෝධ කරන්නට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ කුසලයේ හේතු වේවා කියන අදහසින් එතනත්ත කුසල් කරනවා එතනත්ත ඒ සඳහා භාවනා කරනවා විදර්ශනා කරනවා දැන් එතනත්ත මොකද්ද කරගන්නේ දැන් අපිට එතන අර මුලින් කිව්වා වගේ අවිද්‍යාවක් තියනවා කියලා කියන්න බෑ ඊට වැඩි විද්‍යාවක් ඔහුට තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. නමුත් ඒතනත්තා මේ චිත්තසංතානයේ චිත්ත අභ්‍යන්තරේ අර අනුසය වශයෙන් තවම මේ අවිද්‍යාව තියෙන නිසා පංචස්කන්ධය නිම වෙනකොටම තවත් පංචස්කන්ධයක් නිර්මාණය වෙන්නට ඒ අවිද්‍යාව විසින් මඟ සලස්සන. ඒ අවිද්‍යාව නිසා ඒ තනත්තගේ භව තණ්හාව තාම ෂය වෙලා නැහැ. භවතණ්හාව ශ්‍රේ වෙලා නැති නිසා ඒ අප්‍රහීන වූ භවතණ්හාව විසින් යලිත් පංචස්කන්ධයක් ගොඩනගනවා. ඒ ගොඩනගනකොට මේ කියන ඒතරත්තා විදර්ශනා ප්‍රඥාවෙන් ජනිත කළා වූ කුසලය පවා අතනදී විපාකත්වයට පැමිණෙන්නට අවස්ථාවක් සැලසෙනවා. එතකොට එනිසා ඒතනත්තාගේ විදර්ශනා සංප්‍රයුක්ත කුසලයත් අවිද්‍යාවෙන් ਸਰව සම්පූර්ණයෙන් ප්‍රහීන වූවක් නොවේ. එනිසා අප විසින් සිද්ධ කරන්නා වූ කවර කුසලයක් වුණත් අපි ලෞකික මට්ටමින් සිදු කරන තාක්කල් ඒව තුල යම් ප්‍රමාණයකට අවිද්‍යාව ගැප් වෙලා තියෙනවා. හැබැයි අවිද්‍යාවෙන් දූෂිත වෙලා කියලා එකවරම අපට කියන්නට බෑ. එකවරම අපට කියන්නට බෑ. එතන අනුසය වශයෙන් තමයි අවිද්‍යාව තියෙන්නේ. ඒ පරිඋත්ථාන தත්වයටපත් වෙලා නැහැ. නමුත් ඒ තනත්තාගේ ප්‍රඥාව යම් යම් ප්‍රමාණයටද දීප්තිමත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රමාණය මත තමයි ඒ තනත්තා අර භව සම්පත් පතාගෙන කුසල් කරනවද එහෙම නැත්නම් පංචස්කන්ධයෙන් විනිර්මුක්ත වීම සඳහා කුසල් කරනවද කියන එක තීරණය වෙන්නේ එතනත්තාගේ කම්මස්සගත සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන මේ දෙකේ ප්‍රවීණත්වය මතයි. නමුත් චතුසත්‍ය සම්මාදිට්ඨිය අපි තුල ඇති වුණා වුණත් ඒ සම්මා දිට්ඨියත් මූලික වශයෙන් ඇති වෙන්නේ ලෞකික වයේ ලෞකික තත්වයකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරිස්ස සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වනවා ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් හිදි බෙදා දක්වනවා. එතකොට චතුසත්‍ය සම්මාදිට්ඨිය මේ මේ දුකයි මේ දුකට හේතුවයි මේ නිවනයි මේ නිවනට මගයි කියන මේ කරුණු පැහැදිලිව අපි ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාවෙන් වටහා ගත්තා වුණත් මාර්ගඥානය පහළ වෙන මොහොතේ පමණයි එය ලෝකෝත්තර සම්මාදිට්ඨියක් හැටියට ජනිත වෙන්නේ ඒ නිසා එතනදී තමයි අර අනුසය ධර්ම ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ. එයින් මෙපිට ඒතනත්තා කොච්චර ගැඹුරු විදර්ශනාවක යෙදුණා වුණත් එය ලෞකික සම්මාදිට්ඨිය හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර ක්ලේශ මූලයන් ප්‍රහාණය කරන්නට සමත් නැහැ. දැන් ඊට පස්සේ තවත් එහාට ගත්තන් පස්සේ සෝවාන් මාර්ගඥාණයටපත් වුණු ආර්යයන් වහන්සේ එතකොට දැන් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කරලා මාර්ග සම්මාදිට්ඨියත් උපදවාගත්තු කෙනෙක්. හැබැයි උන්වහන්සේගේ මාර්ග සම්මාදිට්ඨිය ආර්ය වූ සම්මාදිට්ඨියක්. හැබැයි ඒ ආර්ය සම්මාදිට්ඨියත් සමත් වෙලා තියෙන්නේ එක්තරා ප්‍රමාණයක ක්ලේශ මූලයන් අහෝසි කරන්නට පමණයි. ඒ නිසා තවමත් ඒ සෝවාන් ආර්ය පුද්ගලයා තුලත් අවිද්‍යාව ශේෂව පවතින. එතකොට දැන් ඒ තනත්තාගේ අවිද්‍යාව එතරම් ඝන නැහැ. නමුත් තාම ලේෂ මාත්‍රිකව පවතිනවා. ඒ පවතින නිසා තමයි භව හතක් දක්වා මේ පංචස්කන්ධය නඩත්තු කරගෙන යාමේ හැකියාවක් එතන ඉතුරු වෙලා තියෙනවා. ඕනනම් ඒක අහෝසි කරන්නට පුළුවන් උත්සාහ කළොත් වීරය මත වීරය ප්‍රඥාව කියන්නේ ඉන්ද්‍රිය ධර්මවල තීව්‍රතාවය මත ඒක තීරණය වෙනවා. එහෙම නැතිනම් භව හතක් දක්වා නැවත නැවත මේ පංචස්කන්ධය ජනිත කිරීමේ හැකියාව අර සෝවාන් ආරයන් වහන්සේ සතුවත් පවතිනවා. එයිද තවම මේ පංචස්කන්ධය ජනිත කිරීමේ පූර්ණ දුක්ඛය වටහලා තියෙනවා යම් ප්‍රමාණයකට ඒ ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරලා නැවත ඉපදීම කියන එක ඒක નિસරු දෙයක් ඒක හිස් දෙයක් ඒකෙන් තමයි මේ සමස්ත දුක්ඛය ඇති වෙන්නේ කියලා තේරුම් අරගෙන සම්පූර්ණයෙන් ඒක ප්‍රහාණය කරන්නට අවශ්‍ය ප්‍රඥාව තවම අවදි වෙලා නැති නිසා. ඉතින් එතකොට සකෘදාගාමි තත්ත්වයටපත් වුනහම තව ටිකක් ඒ අවිද්‍යාව දුරු වෙනවා අනාගාමී තත්ත්වයටපත් වුනහම තව ටිකක් දුරු වෙනවා අරහත් මාර්ගඥාණයෙන් තමයි මේ අවිද්‍යාව තෘෂ්ණා දෙක ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නේ දැන් ඊට පස්සේ අපි ගත්තොත් අරහත් මාර්ග ඥාණයෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කළාට පස්සේ ඒ රහතන් වහන්සේ අර අපි කරන විදිහේ පින්කමක් කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා මල් ටිකක් පූජා කිරීම, බුදුරජාණන් වහන්සේට යම්කිසි උපස්ථානයක් කිරීම අසරණයෙකුට යම්කිසි උපකාරයක් එහෙම නැත්නම් Tamanට ලැබුණු පින්ඩපාත දාණයෙන් ටිකක් අසරණයෙකුට පරිත්‍යාග කිරීම. එතකොට දැන් මෙහෙම එකක් කරනකොට ඒ රහතන් වහන්සේට ඇති වෙන්නේ කෙබඳු සිතක්. ඒ රහතන් වහන්සේට කාමාවචර වූ කුසල් සිතක් ඇති වෙනවා. හැබැයි ඒ කුසල් සිත අපි කුසල් සිතයි කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ ඒ කුසල් සිත හඳුන්වන්නේ ක්‍රියාසිතයි කියලා. ලක්ෂණ වශයෙන් ගත්තොත් සාමාන්‍ය කෙනෙකුට ඇතිවෙන කුසල්සිතේ ගති ලක්ෂණම තමයි තියෙන්නේ. නමුත් ඇයිද ඒකට ක්‍රියාසිත කියන්නේ? උන්වහන්සේට ඒක මතු විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඇයි මතු විපාක ඇති කරන්නේ නැත්තේ? අවිද්‍යා මූලය නැති නිසා. මේ කාරණේ මීට පෙර දිනකත් අපි පැහැදිලි කළා සමහර සාමින් වහන්සේලා පවා මෙතන වරදවා වටහාගෙන ඉන්න තැන. ඒ මොකද සමහර ස්වාමීන් වහන්සේලා පවා කියනවා අකුසල් කරන්නත් එපා කුසල් කරන්නත් එපා. අකුසලයනොත් සසර දිග්ගැස්සෙනවා අපුඤ්ඤාවි සංඛාර වශයෙන් ඊළඟට කුසල් කළාම පුඤ්ඤාවි සංඛාර වශයෙන්ුත් අපි සංස්කාර ගොඩනගලා සසර දිග්ගස්ස ගන්න. ඒ නිසා භාවනා කරන කෙනෙක් විදර්ශනාවට යොමු වෙන කෙනෙක් අකුසලොත් නොකොට කුසලොත් නොකොට ක්‍රියා කළ යුතුයි. එතකොට තමයි ඉක්මනට සසර ගමන නිමා කරන්න පුළුවන් වෙන්නේ වගේ අදහසක් සමහර ස්වාමීන් වහන්සේලා පවා කියනවා. ඒක සම්පූර්ණ ධර්ම ධර්මය පිළිබඳ පටලවා ගැනීම. මොකද අරහත්ත්වයටපත් වුණාට පස්සේ අරහත් මාර්ගඥාණයෙන් අවිද්‍යාව ප්‍රහාණය වීම හේතු කොටගෙන පමණයි ඒ ඇතිවෙන සිත අනාගත විපාකයක් ඇති නොකරන්නේ. අපට අනාගත විපාක ඇති කරන්නේ චිත්ත වීතිවල ජවන් සිත් ටිකනේ. එතකොට ජවන් සිත් වලින් අනාගත විපාකයක් ඇති කරන්න සමතයි. හැබැයි රහතන් වහන්සේගේ චිත්ත වීතිවල ඇති වෙන ජවන් සිත් අනාගත විපාකයක් ඇති කරන්නේ නැහැ. හැබැයි ජවන් සිත් පහළ වෙනවා. ඒ ජවන් සිත් පහළ වෙන්නේ ක්‍රියා සාධනය සඳහා පමණයි. එතකොට අනාගත විපාකයක් ඇති නොකරනවා කියන එක තීරණය වෙන්නේ උන්වහන්සේගේ චිත්තසංතානයේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා. ඒතර ප්‍රත්‍යඥේ මොන මට්ටමින් මනස දියුණු කරලා තිබුණා වුණත් ඒ වගේම අරහත්ත්වයෙන් මෙපිට ආර්යයන් වහන්සේලා සෝවාන් සකෘදාගාමි අනාගාමි ඒ උතුමන් වහන්සේලා මොන මට්ටමින් මනස දියුණු කරලා තිබුණා වුණත් කුසලොත් නොවන අකුසලොත් නොවන ක්‍රියාසිත ඇති කරන්නට රහතන් වහන්සේ නමකට හැර අන් කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒක හිතාමතා කරන වැඩක් නෙමෙයි. ඒක එක්තරා චිත්ත නියාමයක්. චිත්ත නියාමයන් කියලා කියන්නේ සිත ක්‍රියාත්මක වෙන හේතුඵල නියමය. ඒක බුදුහාමුදුරුවන්ටවත් අපටවත් ඕන විදිහට වෙනස් කරන්න බෑ. දැන් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරපු කෙනෙක් අපාගත වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔහු හිතාමතා අපායට නොගිහින් ඉන්නව නෙමෙයි. ඒ සෝවාන් ඵලලාභී ආර්යයන් වහන්සේ සිහියෙන් අභාවයට ගියත් අසිහියෙන් අභාවයට ගියත් ඒ සෝවාන් ඵලයටපත් වුණු ඒ චිත්ත පරම්පරාව නැවත සතර පායෙහි ජනිත වෙන්නට අභව්‍යයි ඊට අදාළ හේතු ප්‍රත්‍ය අහෝසි කරලා තියෙනවා. ඒක බුදුහාමුදුරන්ගේ නියමයක් නිසාවත් ඔහුගේ කැමැත්ත මතවත් වෙන කෙනෙකුගේ ඕනමකම මතවත් සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක චිත්ත නියාමයක්. ධර්මතාවය. අන්න ඒ වගේ තමයි අරහත්ත්වයටපත් උනන් පස්සේ කර්මක්ෂය කර ඥානයයි කියලා කියනවා අරහත් මාර්ග ඥානයට. ඒ කියන්නේ ඉන් ඔබට කර්මක්ෂය කරන. එතෙක් තියෙන කර්මවල උත්පත්ති ශක්තිය කියන්නේ ප්‍රතිසන්දි විපාක දාන ශක්තිය අහෝසි කරනු. ඉන් ඔබට ජනිත වෙන්නා වූ කර්ම වල සමස්ත විපාක දාන ශක්තියම අහෝසි කරනවා. එතකොට මේ අහෝසි කිරීම කෙරෙන්නේ උන්වහන්සේ හිතලා කරන වැඩක් නෙමෙයි. ඒක අර අවිද්‍යාව නැති බවෙහි ඵලයක් හැටියට ජනිත වෙන දෙයක්. ඒ නිසා අරහත්ත්වයෙන් මෙපිට ප්‍රතඥෙක් තබා අනාගාමී උත්තමේ කුටවත් පුළුවන්කමක් නැහැ. කුසලොත් නොකොට අකුසලොත් නොකොට ක්‍රියාසිත පමණක් ඇති කරන්න. ඒ නිසා අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව ඍජුවම මූලික වෙලා අකුසල් කරනවා අවිද්‍යාව යම් පමණකට මූලික වෙලා භවගාමී කුසල් කරනු අවිද්‍යාව යටපත් කරලා ප්‍රඥාව අවදි කරලා සසර දුකෙන් මිදීමේ අදහසින් කුසල් කරනෝ ඒ කුසලයත් විපාකත්වයට පැමිණෙන්නේ අවිද්‍යා මූලයේ තියෙන නිසා ඊළඟට සෝවාන් සකෘදාගාමී අනාගාමී වැනි ආර්ය භාවයටපත් වුණු අවිද්‍යාව බොහෝ දුරට තුනී කරපු උතුමන්ට පවා උන්වහන්සේලා කරන කුසලය మతు විපාකත්වයට පැමිණෙන්නේ ඒ අවිද්‍යාව හේතු කොටගෙනයි. අරහත්ත්වයටපත් වීමෙන් අවිද්‍යාව මුලිනුපුටා දැමූ පසුව පමණයි උන්වහන්සේට මේ කියන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනෙන්ජාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කොහොමත් එතන ජනිත වෙන්නේ නැහැ. එතකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියන தත්වයන්වත් රහතන් වහන්සේට ගොඩ නැගෙන්නේ නැත්තේ අවිද්‍යාව සර්ව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා අනුශය වශයෙන් පැවතුණු මූලයත් අහෝසි කරලා පවතින නිසා. ඒ නිසා මේ කාරණා ටික අපි අද දවසට ওই විදිහෙන් තේරුම් ගනිමු. මේ විග්‍රහ කිරීම අදට ප්‍රමාණවත් කියලා හිතනවා කාල වේලාවත් සම්පූර්ණ වෙන නිසා. ඉතින් ওই කරුණු ගැන බොහොම පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන විශේෂයෙන් මේ අවිද්‍යාව හේතු කොටගෙන කොහොමද සංස්කාර ජනිත වෙන්නේ කියන කාරණය. හොඳයි එහෙමනම් අපි ඉදිරි කොටස් ටික ඊළඟ සතිවලදී නැවත කතා බහ කරනවා. අද දවසේ ධර්ම කරුණු පැහැදිලි කිරීම මේ පමණකින් නිමවටපත් කරලා අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙමු සුපුරුදු විදිහට.